මම හිතන කයකොත් විනාඩි 20ක් 30ක් අතර කාලයක් වගේ ධර්ම දේශනාට ඉදලා තියෙනවා. ඒතුරු කාලයේ මේ දීවිලා තියෙන මේ ප්‍රශ්න සඳහා ධර්ම සාකච්ඡාවක් සඳහා ගත කරමු කියලා යෝජනාවක් වෙන්නේ. ප්‍රශ්නයක් තියෙනවා මෙහෙම සමත භාවනාවේ භාවිතා නොකර විපස්සනා භාවනාවට පමණක් සමීකම් භාවනා කිරීමෙන් ඉදිරියට ආ හැකිදාය අනුකම්පාවෙන් පහදා දෙනමින් අතහත් ඉල්ලමි. මේකෙදී කියන්න තියෙන්නේ තමන්ද හුස්ම ගන්න වෙලාවේදී වාඩි වෙලා සීළු වැඩ අමතක කළා උසුනාලේ ආශ්වාස ප්‍රශ්වාස දෙක දැක ගන්න පුළුවන් නම් දෙකටම ඉඩ තියෙනවා. සමති මුන්න සමති කරන්න පුළුවන් විපස්සනා කරන විපස්සනා කරන. ඒක තේරෙන්නේ නැත්නම් එනම් බෑ. හුස්ම වාඩි වෙලා ඉන්න වෙලාවේ මේ හුස්ම ගන්න වෙලාවේ මේ ඇතුල් වෙනවා මේ පිට වෙනවා කියලා වෙන් කර ගන්න පුළුවන් නම් විපස්සනා කරන්නත් පුළුවන් සමති කරන්නත් පුළුවන්. අවිජිනකට මේ වම කියන්නේ මේ දකුණ කියන්නේ කියලා සංස්කෘතියක් තියෙනවනේ සමථ විදර්ශ විපස්සනා හැමතෙන් තොරව විපස්සනාට යන්න පුළුවන් කියන එක හොඳම ලකුණක් තමයි ඒක. ඒක නිසා මුල ධර්ම වශයෙන් කියන්න තියෙන සමථ විපස්සනා පැත්තක තියලා සතිය වඩන්න පුළුවන් බලන්න සතිය තියෙන ඔය දෙකම ඒ නිසා අපි සතිපත්තහන්න තමයි මුල්තන දෙන්න ඕන සතිය තමයි මේ සමථ විපස්සනා දෙකට ආසන්න කාරණා වෙන නිසා ආසන්න කාරණාව සම්පාදනය කරනකොට කරන විදිහට එක සමථ දිගේ හෝ විපස්සනා දිගේ එළියට යන්නේ ඉතියි ඩොක්ටර් ස්වාමීන් වහන්සේ කෙනෙකු මේ යන විට විඥානයේ ශරීරයෙන් ඉවත් කරගොස් ප්‍රතිසන්දි ලබන විට පහළ වන විඥානය පිළිබඳ පහදා දෙමින් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින් මැරෙන්න ඕනේ නෑ ආශ්වාසය ඉවරලා ප්‍රශ්වාසය පටන් ගන්න තැන බලන්න එතකොට ඉගෙන ගන්න පුළුවන් ආශ්වාසය මැරිලා ප්‍රශ්වාසය පණ ගන්න පුළුවන් නම් අල්ලන්න මැරෙන්න ඕනේ මේ ජීවිතය අල්ලන්න හොඳට බලන්න ප්‍රශ්වාසය ඉවර වෙන කම්ම බලන්නදලා පුළුවන් බලන්න අඩියටම අල්ල ඒකට බලන්න ආශ්වාසය මතුවෙනවා මේක දන්නවනම් මේ ප්‍රශ්නට උත්තර දෙන්න. මේක දන්නේ නැත්නම් ඒක අල්ලන්න බෑ නම් මේක කොහොමඩක්වත් කරන්න බෑ. ඔලිම්පික් ගහන්න නම් අඩු ගන්න වෙලේ හරි දුවල් ටිකක් දිනලා දිනලා තියෙන්න ඕනේ නැත්නම් කෙලින්ම ඔලිම්පික් ගන්න බෑ. දිස්ත්‍රික් මට්ටමේ හරි දිනලා තියෙන්න ඕනේ. ඒක දිස්ත්‍රික් මට්ටමේ ටිකක් දිනන්න බෑනේ ඒකට පස්සේ ඔලිම්පික් ගන්න. දරන වෙලාවේදී ඉන්න වෙලාවේදී කරන්න පුළුවන් ටික වැඩ ඉදිරි කරනවා නම් අර කරදෑ. ඒක හරිම හොත්තම අභියෝගය තමයි දකුණු කකුලෙන්ද වම් කකුලට බර මාරු වෙන තැන බලන්නේ. ප්‍රසවාසය ඉවරලයි අන්තිමට ගිහින් ආශාසය අල්ලන තැන බලන්න. අධ්‍යයතම යනවා මැරිලා උපදින. හැම චිත්තක්ෂණයෙම මැරි මැරි උපදින. මේ රාජේ කලකොල වෙන්නේ නැතුව අල්ලන්න පුළුවන් නම් මේ ප්‍රශ්නට උත්තර දෙන්න පුළුවන්. අපගේ මරණයේදී රූපකාය පමණක් ඉතිරේ ප්‍රාණය නිරුද්ධ වී යයි. රූපකායෙන් වෙන්නු අපට නොපෙනීනේ. නොපෙනීන බලවේගය කුමක්ද අනුකම්පාවෙන් පහදා දෙන අර උත්තරය. ප්‍රසවාසයෙන් පස්සේ ආශ්වාසයට කොහොමද කනෙක්ෂන් එක යන්නේ කියලා තමන්ම ප්‍රත්‍යක්ෂ කරලා බලන්න ওই ප්‍රශ්න දෙකටම උත්තර කියන එක. කරන්න පුළුවන් එකක් මම කියන්නේ. මෑතක සිට භාවනාදී ඊටා එක්කෙනින්ම සත්‍යමත් වෙන නමුත් එimhe සමාධිය සිත වැඩි වේලාවක් නරතු කළ නොහැකිව සිටිවලේනේ විසුණු බාඩපත් වේ. මේ නිසා භාවනා දිගටම කරගෙන යාමට අශීලත්වයක් ඇති වේ. මෙයට පිළියම් කරන්නේ කෙසේදයි විස්තර කර දෙනමින් ඊටා ඕනෑකමින් ඉල්ලා සිටිනේ පළවෙනි වාක්‍ය කිෂණ්ඩ ප්‍රශ්නය අහුවෙනවා. මෑතක සිට භාවනාදී ඊතා ඉක්මනින් සතිමත් කරන නමුත් එම සමාධිය හිතේ වැඩි වේලාවක් නඩත්තු කළ හැකි ය. සතිය ගැන කතා කරලා එමීටම සත් සමාධියට මාරු වෙලා තියෙනවා. එහෙම දෙකියෝ. නැවත කියවන්නම් ට්‍රික් එක. මෑතක සිට භාවනාදී ඊතා ඉක්මනින් සතිමත් කරන නමුත් එම සමාධිය හිතේ වැඩි වේලාවක් නඩත්තු කළ නැහැ. එහෙම දෙකියෝ මේ ලියන එකට ට්‍රික් කියලා දෙන හැටි. මට ඉක්මනට සමාධි සතිමත් වෙනවලු. ඒ සමාධිය නඩත්තු කරන්නේ කොහොමද කියලා ඉඳලා. සතිය සමාධිය කියලා තියෙන ටක් ගන්නකොට ඇඟට නොදැයි. මේකමයි අද භාවනා ලෝකේ වෙලා තියෙන එකම ප්‍රශ්නේ. මේ සතිය වඩන්න බුදුහාමර උපදෙස් දීලා තිබ්බාම මේගොල්ලෝ සමාධිය වැඩි වීමේ කොන්තරත්තුවක් බාරගන්නවා. ශ්‍රද්ධාව කරන්නත් පශ්චාත්තාවෙම ජීන. පුළුවන් තරම් සතිය තියෙන බාට වග බලන්න. සමාධිය හරි කැඩිලා තියෙනවා කියලා දන්නේ සතිය. මට හිතේදී බහුුණා කියලා දන්නේ සතියනේ. එනත මගේ හිත විසුණු බව දැන සතිය නීති කියන සතිය තියෙනවා. පශ්චාත්තාපෙන්න තියන්නේ සතුට වෙන්න තියෙන නමුත් මේ සතිය හිමීට ගිහිලා එයින් උදේ සමාධියක ප්‍රශ්න කළා දිනවා. මට මේව තත්කාරකට අහුවෙනවා. කමඨා සූත්‍ර කරන්නේ හැම කෙනාටම මම කියනකොට පටන් ගන්නවා මම කාටවත් සමාධිය උපරොදු වෙන්නේ නැහැ. මේ වැඩ කරන්නේ සමාධි භාවනාවේ සතිපත්තන වැඩ වේලා සතිමත් වෙන්න. ඔක්කොටම හේතුලේ තියෙන සතිය වැඩි සමාධි වැඩි කිරීමේ ආදාවක්. ඉතින් යන්නේ පශ්චාත්තාප වෙලා මම නැවත නැවත මතක් කරනවා පුළුවන් ටික කරන්න බැරි දේවල් ගැන පොරොන්දු කලබල වෙන්න එපා සමාධිය කියන එක කියන්නේ ඵලයක් විදියට ඵල අපේක්ෂා තියාගන්න එපා හේතු සම්පාදනය කරන්න හේතු සම්පාදනය කරනවා කියන්නේ සත්‍යමත් වෙනවා කියන එක සතිය තියෙනවා විතරයි ඔබ වහන්සේට දෙවරක් নমස්කාර කොට ඉහෙලියකගේ ගැටලුවක් ඉදිරිපත් කිරීමට අවසර ගන්නවා දරුවෙක්ගේ හදිසි වියවෙන් මම ඊටාමත්ව කම්පැනිට හා ද්වේෂයටපත් විය. ද්වේෂයේ සාගත වූයේ දරුවා අසහාබාධයෙන් පිළිම නිසා සමාජයෙන් ලැබුණු ලැබූ හැඟුම මතක් විය. මගේ යෙහෙලිය පිට පිළියම් ලෙස මා භාවනා සඳහා ගුරුවරයෙකුට යොමු කරන ලදී. සමෝපාණ පන්ති. භාවනා කරගෙන යද්දී මට පෙනුනේම ඇටසැකිලි. මගේ අදහස වූයේ ගෙදර ආවිත නාට්‍යයක් චිත්‍රපටයක් බලා සාමාන්‍ය ලෙස හැසිරීමටයි. නමුත් ගෙදරදීත් මට ඇටසැකිලි ලෙස මිනිසු දර්ශනීය විය. මේ මහත් අශීරුවක් අශීරු අසහනයක් විය. භාවනා එපා විය. නැවත ඉදීම ගැන මට මම විශ්වාස නොකරමි. මේ මානසික තත්ත්වයේ තිබෙන අයෙකුට කල්යාණ මිත්‍රයෙකුට සහාය විය හැකිද කරුණාවෙන් දක්වන ලෙස ඉල්ලා සිටිමි. මේ මේ කියන தත්ත්වෙදී මේ තියෙන ඇත්තටම මේ කම්පැනි සහ ද්වේෂය තියෙන්නේ. කම්පැනි ද්වේෂය කියලා කියන්නේ සමාජයට ගන්න බැරි චිත්ත tattයක්. මෙයාට අවශ්‍ය වෙන්නේ දානේ ශීල දෙක පමණයි. මේ වගේ තකතිය සමාධි මට්ටමට ගන්න ඉස්සෙල්ලා බුදුආතරන් දන් දෙවුවා. නැත්නම් දෙන දාන වලට අත ගස්වන්න. සම්මාදම් කරවන්න ඕනේ. ඒකල කියන්නේ ටික කාලයක් සීලයක් රැකගන්න. සීලයෙන් අසු කරන්න, සීලයෙන් දන් දෙන්න, සීලත් සිට දන් දෙන්න භාවනාවට යන්න එපා මේ කම්පන සහ ද්වේෂ తত্ত্বය දානේ සීලෙන් සන්තරපණය වෙනකන් ගියේ නැත්නම් අපිට ගන්න. ඒක නිකන් ඒ කියන සත්‍ය උග්‍ර වෙන්නේ කියන ඒ නිසා ඒ වගේ චිත්ත කම්පන தত্ত্ব කියන කෙනෙකුට එකවරම භාවනා කියලා දෙනවට වැඩිය දානේ සීලෙන් අනුග්‍රහ කරන්න ඕනේ. ඒකල පෙන්වන්න ඕනේ දාන දෙනකොට කොච්චරක් මිනිස්සු බඩගින්නේ. සීලෙන් පෙන්වන්න ඕනේ අපිට කොච්චරක් තව කෙනෙකුට බයක් නොදී සිටීමේ මානවයිකවාසිකමක් තියනවාද ඒක කරන්න කරනකොට තමයි අවිචිත්ත භාවය නැති වෙලා මේ සමාධියට එන්න පුළුවන් ඒ නිසා මේ දන සිල්ලුතුන්ට සිල්වත් සිටගෙන දන් දීම විතර කරවන්න. ඒකල මේ මේක සමතුලිත වුණාට පස්සේ තමයි සමාධියට හිත ගන්න පුළුවන්. පිට පිට ඇත්තේ කොහේදයි පහදා දෙනමින් ඊටා කරනවා ඉල්ලා සිටින. කාටද පුළුවන් මේ ජොබ් එක බාර ගන්න. මන්තරත් ගන්න. හිත පීඩා තියෙන්නේ කොහෙද කියලා. මේ අහන්නේ මොකෙන්ද කියලා කල්පනා කරන මේ අහන්නේ හිතෙම. හිත මේ තරම්ම මායාකාරී, මේ තරම්ම ෂට, මේ තරම්ම මේ ප්‍රයෝගකාරී දෙයක් මෙව ඇහිල්ලෙම එයා හැංගෙනවා. අත්මාට එලෙමෙන්න දෙන්නේ නැහැ. ආනාපානේ කරන්න දෙන්න ප්‍රශ්න අහා ඉන්න බොහොම ශ්‍රේෂ්ඨ ප්‍රශ්න වශයෙන් පේන්න තියෙනවා. නමුත් මේ ප්‍රශ්نين පැන යාම විතරයි කරන්නේ. මේක උසාවියේදී හරස් ප්‍රශ්න ඇසීමේ උසාවියේ නොමග යවන දක්ෂ නීතිඥෙක් වාගේ මේ කන පැලෙන්න ගන්න. නීතිඥයට ගන්න. කියලා කියන්නේ මේ උසාවියේ නොමග ගන්න. මේ වගේ හිතට දෙන්න එපා, පොඩ පෙරවක ගන්න දෙන්න, හිතට කියන්න උස්ම බලපන්. ආස්වාද ප්‍රසවාද බලපන්. ඒක අල්ලන්න පුළුවන් කියන්නේ. ඒක කියන්නේ අවුල. ඒ අහුවෙන නිසා තමයි කියන්නේ හුස්ම බල බල ඉන්නකෝ මට පුළුවන් නම් මම ඉන්න තැන අල්ලලා දෙන්න කියලා. ආහාරද අපි පයින් දින්නේ කියලා පොඩ්ඩක් කල්පනා කරන්න. අර ස්වාමීන් වහන්සේ භාවනාවට නිරතුරු යොමු වී සිටින කාලයේ කෙනෙකුට බෞද්ධ පොතපත කියවීම සහ පරිහරණය කිරීම එතරම් සුදුසියයි. යන මතයේ පිළිබඳ වංශික අදහස් පැහැදිලි කර දෙන්නේ නම් බෙහෙවින් කුපත් වෙයි. මේකෙදි කියන්න තියෙන්නේ රිට්‍රීට් එකට ගියාම මේ වගේ දවසක් ගත කරන ජීවිත සඳහා ගත කරන්න එපා. මොකද අපිට ඒක පුළුවන් තරම් සක්මන් පරියන්කට යොදන්න. නමුත් ගෙදර ඉඳදී ඔය කුණුවරක පොත්පත්තර කියනවා වෙනවා ටෙලිවිෂන් බලනකොට ඕන බණ පොතක්. කොච්චර වෙලා ගන්නවද බලන්න ඕගොල්ලෝ පත්‍ර කියනවා. කොච්චර වෙලා ගන්නවද බලන්න ඕගොල්ලෝ ප්‍රවෘත්ති හදන. කොච්චර වෙලා ගන්නවද කියලා බලන්න ඕගොල්ලෝ ටෙලිවිෂන් බලන මොනවද විතර වෙන්නේ. ලෝකේ දින ඔක්කොම කුණුකන්දල් ටික පෙට්ටක් හදලා ගිල්ලනවා. මේ જાති විතර ජඩ જાතියක්, ධන මාධ්‍ය විතර ජඩ මාධ්‍යයක්. ඕගොල්ලෝ ඔක්කොම අවුලනවා. අපේ ලොකු සාංශ විවස්ථාවේ දීලා තියෙනවා අසත්‍ය ප්‍රවෘත්ති වලින් අහන ප්‍රවෘත්ති පත්‍ර අසලකටවත් මොකද කියන්නේ. ඒ එක්කෙනෙකු සුපුරවද්ද පත්‍රේ නොකියයි. පත්‍රේ කියවෙ නැත්නම් බත් දෙලක් කෑවෙනවා කියලා. ඉතින් කියලා ඔයලා ගිහිනවා මට බාහනා කරන්න හිතේ කියනවා නේද? අර ගොනු කන්දල් ටික දේනම දාගෙන ඒක දිරව දිරව ජේම්ස් වෙන මොකක් හරි නැතුව මම මේ කියන එක අසාධාරණයි තමයි. කැලේක ජීවත් වෙනත් වෙන මොනවක් කරනද නිකන් කලේ ජීවත් වුණත් කුමාකාර සංසිල්ලක් තියෙන මේ හරුප යක්කුන්ගේ කුණු හරපන. මේ දී ජීවිත වෙන මොකක් කරේ ජනමාධ්‍ය විසින් නටවන ජීවිතයක් තියෙන ඇඩ්වර්ටයිස්මන්ට් වලින් නටවන ජීවිතයක් තියෙන. ඒ තමයි කලේ තුනවදී දිනයක් සම්බන්ධයක් කාලා හුදෙකින් ගියාම මොකක්ද ඒ නිසා දෙතන දොර ඉන්නකොට බෞද්ධ පොතකට කියන හොඳයි අසම්බිය ප්‍රවෘත්ති කියනකට වැඩියි. අපේ භාවනා මධ්‍යස්ථාන ආරම්භයේ පොතපත කියවල වැඩි හොඳයි ප්‍රත්‍යක්ෂ වශයෙන් මම දකුණු කරනවා ආශාව ප්‍රසවාස කරනවා නේද හැම වෙලාවෙම මතක තියාගන්න හොඳයි වඩා හොඳයි දෙක අතර ගැළපෙන තියෙනවා වඩා හොඳ තියෙන වෙලාවදී හොඳ ගැනවත් අකන්න පුළුවන් තරම් වඩා හොඳ තියන්න හොඳ නරක තියෙන වෙලාවදී නරකට අන්න ගණන් ගන්න නැතුව හොඳ ගණන් ගන්න ඉතින් මේක අවස්ථා හැටියට තීන්දුව කර ගැනීම හැම වෙලාවෙම පෙරක දෝරුව ඕනේ ඒක තමයි දැනගන්න ඕනේ අපිට හොඳ හැම වෙලාවෙම ප්‍රස්තාවල් හම්බ වෙනවා. හොඳ හම්බ වෙනවා, වඩා හොඳ හම්බ වෙනවා, වඩා හොඳ හම්බ වෙච්ච වෙලාවේදී හොඳ ගැන තැකීමක් කරන්නට වඩා හොඳ තමයි. ඒක සාපේක්ෂතාවයක් තියෙන්නේ. මේ සාපේක්ෂතාවයට මේ තමයි ළඟ තියෙන මේ තාක්ෂික දැනුම හොඳටම ඇති. එච්චර හැබැයි මේ ලිඛිත ප්‍රශ්න තියෙන්නේ ඒ සම්බන්ධනේ මම ඉදිරියට. දැන් වෙලාව 4යි අපි සැලසුම් කරපු විදිහට 4යි 6යි. හැබැයි ප්‍රශ්න වෙලා තියෙන්නේ වැස්ස නැතිව. ඒ නිසා මම කියනවා අපිට තව විනාඩි 12ක් තියෙනවා. කාට හරි මොනවද කියන්න කරන්න දෙයක් තියෙනවා නම් මේ ධර්ම සාකච්ඡාවක නාමයෙන් එහෙම නැත්නම් අපි මේ ඉස්තාවතා ආදී ගාථා සජ්ජහන කිරීමේ දාශේ වැඩ පිළිවෙලේ නිමාව සටහන් කරනවා. මොකද කරන්නේ නැත්නම් අපි ප්‍රතිවාරය સમાપ્ત කරනවද නැත්නම් ප්‍රශ්න සාකච්ඡා කරනවද නැත්නම් තව ප්‍රශ්න තියෙනවා සාකච්ඡාට ගන්න. ආසාවක් තමයි නමුත් ඒකෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ මේ තණ්හා මාන දිට්ඨි වඩන දෙයක් නෙවෙයි මනසේ හිතක තියෙන ආශාවක් කෙලස් කියලා හිතන්න පුළුවන් පැත්තකුත් තියෙනවා නොහිතන්න පුළුවන් පැත්තකුත් තියෙනවා. ඒකට කියන්න තියෙන්නේ මේ විරාගික ප්‍රේමය කියලා එකක්. රාගෙන් තොර ප්‍රේමය. විරාගික ආශාව කියලා. ඒව సౌందర్యාත්මක පැත්ත. సౌందర్యයක් තියෙනවා රාගේම නැතුව. රාගේ බර సౌందర్యකුත් තියෙනවා. නැත්තක් කියන්න පුළුවන් ඒ තුලින් තමයි බුදුදානසගේ ජීවිතයේ ලස්සන පැති ගොඩන ගිලවිලා තියෙන්නේ පුරුෂ ගති මහා පුරුෂ ගති වලට පිපෙන්නේ ඒ ඒ වගේ යම්මන් සිද්ධි තියෙනවා ඕනම කෙනෙකුට සාමාන්‍ය දෘෂ්ටි කෝණයෙන් බලපුවම මේ දරුවයි අම්මයි දරුවයි අතර තියෙන මේ ගේහසිත ප්‍රේමයක් කියනවා. මොකද තමයි ඒක එහා ගියත් ගේහසිත ප්‍රේමයේ එක්කම රහතන් තත්ත්වයට ගියත් ඒ මේ වගේ සංසාරයෙන් ගෙනාවු ප්‍රිය ගති අප්‍රිය ගති තියෙන්න පුළුවන්. ඒක අනිවාර්යයෙන්ම රාගයට යොමු වෙච්ච විදිහට අපි තීන්දුව කරනවා අපි පූර්ව නිගමනයක ඉඳගෙන තින්න කරා. මේ සිත සිනේ ධාරගතනේ සංසාරේ විතරට හේතු ඒ අර මිත්‍යා දෘෂ්ටිය තියෙන කාර හේතු වෙනවා. ජනසෙන් කියලා තියෙනවා මිත්‍යා දෘෂ්ටික නම් තියෙන්නේ දැන් යම් කාය කර්මයක් කරනවා නම් මිත්‍යා දෘෂ්ටික හිතෙන් යම් වචී කර්මයක් කරනවා යම් මනෝ කර්මයක් කරනවා නම් ඒකේ පුද්ගලයාගේ මිත්‍යා දෘෂ්ටිය හෙලි වෙනවා. ඒ කාය කර්මෙන්, ඒ වචී කර්මෙන්, ඒ මනෝ කර්මෙන් දරාගෙන ඉන්න මිත්‍යා දෘෂ්ටිය පේනවා කියන්නේ. එimhe ඒ අනිවාර්යයෙන් මේ හැම කාය ක්‍රියාවක්ම අනිකාය අකණ්ඩාය අමනාපාය දුක්ඛාය සංගත. ඒක අනිවාර්යයෙන් මේ පුද්ගලට අහිත වෙනස දුක වෙනස අකාන්තේ වෙනස පිහිටනවා. ඒකල කියනවා උදාහරණයක් විදිහට කොම්බෑටයක් හරි කරවිල හැටයක් හරි පොළොවේ හිටවුවාම ඒක උරා ගන්නෙම පොළොවේ තියෙන චිත්ත රසය විතරයි. ඒතරම අඹ ගහක් හිටවුවාම අඹ ගහ උරා ගන්න මිහිරි රසය විතරයි. ඊට පස්සේ බුදුදහමසේ කියනවා යම් කිසි කෙනෙක් මිත්‍යා දෘෂ්ටි සම්මාදිට්ඨිය හරවගෙන ඒ වෙනසෙන් මොන කාය කර්මයක් කරත් මොන වචී කර්මයක් කරත් මොන මනෝ කර්මයක් කරත් ඒ වෙනසගේ සම්මාදිට්ඨියේ වචී කර්ම තුළින් කාය කර්ම තුළින් මනෝ කර්ම තුළින් පේනවා ඒ කොයි දේ කරත් ඒ වෙනසට සබපිනිත හිත පිනිත සුඛ පිනිත ඉක්නවා එතකොට මේ සංසිද්ධියට ඉඩ තියෙනවා යත් කාය කර්ම කරනවා යත් වචී කර්ම කරනවා යත් මනෝ කර්ම කරනවා ඒක ලෝකයක් පැත්තෙන් බලනකොට නම් ගේ හිතයි වගේ පේන්නේ නමුත් අසුදුසු වන්න సౌందර්යයක් උපදවනවා හිත පිළින සූපින්ද පිළි. ඒකේ උඩ ඉඳලා පල්ලෙහාට බලනකොට පේන දෘෂ්ටි කෝණය පල්ලෙහා ඉඳලා උඩ බලනකොට තියෙන දෘෂ්ටි කෝණය අතර වෙනස. සම්මාදිට්ඨිය හදාගත්තට පස්සේ ඒවසල පවු කරන්න බෑ. මොන දේ කරුවත් කවුරු මොන විදිහට කරුවත් එමන්තේ මේ චේතනා මොනවත් නැහැ ඒ නිසා කෙලස් වාසනාව ගැන කතා කරනකොට සිද්ධි කීපයක් වෙලා දෙනවා සංගය එකදලා ඒ වික්ෂුණාන්දට බයි. මේ භික්ෂුව මේ මේ මේ මේ නරක වැඩ කරනවා කියලා. ඒකත් නෑ නෑ මේ භික්ෂුව රහත්. එයා මේ කටයුතු එහෙම කරාට එයා මේ නරක අදහසකින් වැරදි දෘෂ්ටියකින් නෙමෙයි කරන්නේ. ඒක දන්නේ සර්වඥාන් දෙවිතර උන්වන්දේ නඩුව රාජ්‍ය මොකද නඩුවක් ගියාම මේ ආණ්ඩුවෙන් පෙරක දොරුවෙන් දෙන්නේ. මොකද ඒක කියන්නේ? රාජකීය පෙරක දොරුව දෙන්නේ ආණ්ඩුව. ඒ වගේ බුදුහාමුදුරුවෝ නොමිලිය කතා කරනවා නඩුව. අද වෙන බයෙන් මගේ පුතා රහත්. එහෙම කියන්නේ. එතන මේක සංඥා දොස් කියනවා මේ මනුස්සයා මේ මේ විදිහට කටයුතු කරනවා අනිත් මිනිස්සුන්ට දැක හිතනවා කියලා. මම සර්වඥයන් දන්නා ඒක එන්නේ බේස් එක හොඳයි. ඒකේ බැලු බැලුවට මිනිස්සුන්ට අකට විකට පෙන්වන්නට සම්මාදිට්ඨිය කියන නිසා බුදුන් කියනවා ඔක්කොම පැත්තක දාලා සම්මාදිට්ඨිය හදාගනි. එතකන් ඔබ කොච්චර රංගපාන්න ගියත් දක්ෂ විදිහට සීලවන්ත විදිහට ඔබ රැවට නමසක් ඇති වැඩක් නැහැ නිසා සියල්ල බහතවල සම්මාදිට්ඨිය හදාගන්න නැතුව ඔය මොන දේ කරන්න ගියත් මල්පල ගන්නකොට චිත්තට තමයි හිතෙන්නේ. සාමාන්‍යයෙන් මේ ආනාපාන සති කරනකොට මේ මච්ච කොහොමද මේක විදර්ශනා පැත්තයි මේක මේ අනිත් පැත්තයි කියලා මේ සමාධි කියලා ඒක කොහොමද ඉතින් කැඩෙන්නේ නැහැ නේද? ඇත්තටම මොකටද ඒක දැනගන්නේ මේ ඵලෙ? නෑ සමාධි කියනද මම කරන්නේ ඒක තමයි හැබැයි නිකන් දැනගෙන ඇත්තටම කියනවනම් එහෙම වෙනසක් නැහැ කියලා හිතාන කියලා කිසි ප්‍රශ්නයක් මේ මෑතකදී පහළ වෙච්ච ආචාර්යවරුගේ අචාන්චා පැහැදිලි මුක දෙක වෙනසක් නැහැ කියලා. ඉතින් ඒක ඒක ලේසි. ඉතින් කියන්නේ නේද? මිනිස්සු කොයි ආදි කිව්වත් අපි දැන් අම්මා නානේ ගන්න ගියාම 12ට කිට්ටු කරලා නම් ඔල්ලෝසු දෙකක් තියෙනවා. එකක 12ට 5යි එකක 12. මම ලොකු දායක කිව්වා අපි 12ට පහක් තියෙන උන්ලෝසු හරිය ගමන් කරගන්න. උඹලා පොතම ඩිග්‍රී අරන් තියෙන එක විශ්වවිද්‍යාලෙක ඉන්නා. මම උන්ලෝසු දෙකක් තියෙනවා. එක එක 12යි. අන්තික 12ට පහයි. ආනේ අරගෙනත් නැහැ. අර 12ට පහයි කියන උන්ලෝසු සම්මත කරන වැඩේ කරනවා. ඒ ඛණ්ඩ. ඒ තමයි ඔය මිනිස්සුන්ට ඕන මතයක් දාන්න පුළුවන්. සමත විපස්සනා කියලා දෙක දාගත්ත ගමන් කැත්ත උදියාගත්ත මාළු කෑල්ල වගේ හැම ගියම තැවෙනවා. ඉතින් යටින් තියෙන සතිය අරගත්තා පස්සේ මොකක්ද? ඉතින් ඇත්තටම මේක නිකන් හම්බ වෙන ගොනාගේ අම්බල. ඔව් මට තේරෙන සමහර සමහර ඒක කරගෙන යනකොට මේ සමාධියක් ආවත් නැතත් අන්න මෙහෙම මේ වගේ අදහස් ආව නේද? මේ වගේ ඉමේම එනවනේ. මේක මේ දෙන්න පුළුවන් සූක්ෂම තාක්ෂණික උත්තරයක් දෙන්න පුළුවන්. මොකන්ට ආනාපානය කරනකොට සද්දයක් එනවා. වේදනාවක් එනවා. හිතවිල්ලක් කරනවා. තමයි තේරෙනවා නම් ආනාපානීය පිහිටන සතිය සත්‍යයක් ආවම සහ කැඩුනයි කියලා ගණන් ගන්න නැතුව සත්‍ය සතිය පිහිටියා. ඈ ඒකට ආනාපානෙන් එන පිනවා සත්‍යෙන් ගන්න පුළුවන්. ඉන කියන වචන භාවිත කරනවා. නමුත් ඒ වන්සර අනිච්චික අපරාධෙ මෙච්චර වෙලා සත්‍යයක් ආවිල කියලා තරහක් ගියා. ඒතර සතියේ ආනාපාන සතිය සත්‍ය සතිය පිටන්නේ නැහැ නේ අපරාධෙම ආනාපානෙ බැරිුණා කියලා තරහක් නේ එන්නේ. ඉතින් ඒ කියන්නේ මනස විපස්සනාව දන්නේ. විපස්සනා දන්නවා කියලා කියන්නේ මම ආනාපානය කරගෙන යනකොට හද්දයක් එනවා. ඉතින් මොන මගුලක් වගේ සද්දවම කියලා එයා කෙරුවේ. දැන් හිතාගෙන ඉන්න දැන් ඉතින් සද්දෙට හිත පිටුල සද්දය සද්දයක් කියලා මෙනෙහි කරලා හිත කලා ගන්න නැතුව සතිය කඩා ගන්න නැතුව මේ පස්සේ ගිහින් අර පස්සේකට යනවා වගේ යන්න පුළුවන් නම් මම දන්නවා ටැක්ටික් එක දන්නවා මේ සතියයි අවශ්‍ය කරලා තියෙන ආනාපානය නෙවෙයි සද්ද නෙවෙයි. ඒක දෙකම දඩමීම කරගෙන පාවිච්චි කරනවා. යම් කිසි කෙනෙක් කියනවා නම් අපරාධි මම මෙච්චර දුර අරය මම මෙයා කැත්තා මෙයා දොරක් හයියෙන් ගලුවා අර කන්නේ මේක කියලා අරමංසර නඩු කියන්න යනවනම් ඊමණතර පැහැදිලිවම තේරෙන්නේ අලකොල මිනකොල තේරෙන්නේ නැහැ කියන මේ වස්ස සමාධියක් කියලා කතා කරනවා සාදාන හැබැයි උන්ට සම විපස්සනාව අල්ලන්නේ නැහැ විවදනාව තේරෙන්නේ නැහැ පිට කෙනෙක් තමයි මම නිදර්ශන වශයෙන් කියනවා තමන්ට තේරුම් ගන්න පුළුවන් වෙලාවක් වෙනවා එන්න ගැහුවත් තමයි දන්නේ නැහැ එක්ක ආනපානම යනවා නැත්නම් හිණියක් අහව බව දන්නවා එන්නේ ඉවරනට පස්සේ යනවා දෙකම පිළිලා සතියත් පිළිලා සමාධියත් පිළිලා ප්‍රඥාවත් තියෙනවා. තේරුණාද? මොන්න බොරු. ලාව. ලාවද? මං කියන උත්තරේ ඒකයි. ඔයාට ඔයාට ඕන නම් උත්තර මේ සමත සමාධි විපස්සනා සමාධිය තෝරන උත්තරේ ඒකයි. ඉතින් ඒක හරි අමාරුයි මොකද කෙනෙහිනවා මේ ප්‍රශ්නේ උත්තර දෙන්න දැන් මම මේ විශ්දනකොට ඔයාගේ චරිතේ පතුරු ගහලා මට ඔයාට උත්තර දෙන්න. මොකද අපි ළඟ ඉන්නේ ඇත්තනේ මේ සදාචාරවාදී. භාවනා කරනකොට මෙහෙම වෙන්නේ. අහින්න බෑ. සද්ද කරන්න බෑ. ඉතින් එහෙම ලෝකෙක ඉඳගෙන වෙලා ඒගොල්ලෝ හැදුවොත් මේ භාවනාවක් දැක මේ ශබ්ද නැති, වේදනා නැති, හිතේ මොන මඟුලටද නිවනක් එන්නේ. නිවන පෝර කරනවා තියෙන්නේ. ඉතින් එහෙමනම් කැසර කමක් නැහැ කියන්නේ කියලා කියන්න වෙනවනේ. ඒක මේ කැසර් ලයිසන්ස් දෙන්න හදන එකක් නෙවෙයි. මෙන්න අහම්බෙන් කැස්සක් ආවොත් අදා ගන්න තෝ යන්නේ. ඉතින් ඕක විපස්සනා දන්න මනසේ නඩු කියන්නේ නැහැ. අර මනසේ චෝදනා කරන්නේ නැහැ. චෝදනා කරන මනසත් අවබෝධ කරන නිසා සමාධි කාර්යය මම සුචරිතවාදී මනසට ගැටෙන කිව්වොත් මගේ වෙලාවත් නැසන ඇත්ත ඇත්ත ඇත්ත. ඇත්ත ඇත්ත කයින් එක හොඳ නැහැ කියන්නේ තමයි කියන්නේ. විපස්සනාකාරයෙන් දැක්කම කතා කරගෙන අන්නේ මේකට මතෙන් කැත්තාමකෝ විචිලියක්වමකෝ වේදනාවක්වමකෝ අපි ගාම් බේරගෙන යනවනේ. එනවාද? ආවට. විද්‍යාත්මක විද්‍යාත්මක ඒක තමයි සමථ සමාධියම දිනාමිසු ලැබෙනවා, විපස්සනා සමාධියත් ලැබෙනවා. දෙකෙන්ම නිරාමිසු සුඛය ලැබෙනවා. සමථ සමාධිය ලැබෙන ධානය පළවෙනි ධ්‍යාන දෙක තුන හතර වශයෙන් චීස් හදලා චීස් ಜಾති හදනවා වගේ. ඒක එක චීස් ಜಾති කොටේ චීස් කියයි අරක මේ කියලා නම් කරන්න බුණා. විපස්සනා වල ඔක්කොම එක මල්ලේ යන්නේ. ග්‍රේඩ් කිරිලක් නැහැ. පළවෙනි ධ්‍යාන සමාන තැන නෑ. මේක සමාධි තත්ත්වයක් විතරයි. ධ්‍යානය කියලා කියන්නේ සමාධි ග්‍රේඩ් කිලිලක් විතරයි. සමාධිය. සමාධියෙන් ලැබෙන නයිසර්ගික ඵලයක් තමයි නිස්සන්ද බලයක් තමයි නිරාමිත සුඛය. ඒක සමත සමාධිය වෙන්න පුළුවන් විපස්සනා සමාධිය වෙන්න පුළුවන්. මොයි ගුරුම ස්වාමීන් වහන්සේ උත්සාහ කරනවා මේ ප්‍රශ්නට නිකන් මේ තර්කමේ උත්තර දෙන්න සම්මසන ඥානයේදී ප්‍රථම ධ්‍යාන සුඛය ලැබෙනවා. විපස්සනා ද්විතිය ඥාන කරන අවස්ථාවේ ද්විතිය ඥාන සුඛය ලැබෙනවා. ද්විතිය බලව අවස්ථාවේ ඉඳලා පටිවිපස්සනා දක්වා ද්විතිය ඥාන සුඛය ලැබෙනවා. සංකල්පක ඥානයේ චතුර්ථ ඥාන සුඛය ලැබෙනවා. පැරලලි කතා කරනවා. සමථ සමාධියත් එක්ක පැරලල් කරලා වෙනම ලියලා තියෙනවා ධ්‍යාන විපස්සනා ධ්‍යාන කියන මාතෘකාවක් තියෙන මේ ප්‍රශ්නෙට මූල ධර්ම උත්තරයක්. එහෙම නැතුව එහෙම මේ සමත ශක්තියට විතරක් සින්න බුද්ධියට සින්න වෙච්ච එකක් නෙවෙයි ඊරාමිෂුකේ. සමාධියත් එක්ක බැඳිච්ච දෙයක්. ජාතියෙන් නෑ තමයි. අනේ පොඩක් තේරුම් කරගන්න. මේ මාසේ ඔය මම ජාතිසුකේ කියන්නේ විඥානසුකේ. ඉතින් කියනවා ධ්‍යාන සම්පතේ ඉන්න ඕන කියලා කියන්නේ මොකක්ද කියන්නේ. අමාත්‍යපෙදි දවද නේ ආවේ. ඒ කියන්නේ උපචාර සමාධියේ ඉඳලා අට සමාපatti දක්වා තියෙන පරාසය තමයි ඊරාමේ සුඛය. ඒ ටික ඔක්කොම බුද්ධ විද්‍යාවෙන් පුළුවන් විපස්සනාවෙන් මේ මේ කියන ග්‍රේඩ් කරන්නේ නැතුව. උපචාරය වෙන්නත් පුළුවන්, පළවෙනික පුළුවන්, දෙවෙනික වෙන්න. අර වගේ වශී කිල්ලේ ඒව මොකක්වත් නැතුව. ඒක සමාධියේදී ඊරාමේ සුඛය. සමත සමාධියේ ඊරාමේ සුඛය තියෙනවා, විපස්සනා සමාධියේ තියෙනවා. ඒකෙදී කියලා තියෙනවා සංසුඤ්ඤාකාරම් පවිත්තස්ස සංකිටස්ස වික්ඛුනෝ අමානුෂී රති හෝති අසන්තෝ උදයප්පය. ශූන්‍යාගාරයට ගියා වූ සාන්ත හිතකේ භික්ෂුවට අමානුෂ මිනිසෙකුට විඳගන්න බැරි රතියක් ලැබෙනවා විපස්සනා කරනකොට. වෙන්නේ ඔර නිරාමිෂුකේ තමයි කතා කරන්නේ. ධ්‍යාන ලැබලා නැහැ. මොකද විපස්සනා ධ්‍යා විපස්සනා මේ ඥාන ලැබිලා තියෙනවා. ඒකට ඒක එතන සිද්ධ වෙනවා. ආනාපාන සතිය ඊළඟ ධ්‍යානයකට යනකම් මේ සතර හතර වගේ හතරේ හතරක් තියෙනවා. ඒ ඥාන කියන්නේ සාමේ සමතුල නැත්නම් විපස්සනා ඒකේ ඒකටම වැඩිචර නෑ ප්‍රශ්නේ පිසුදු නෑ. මේ හතරේව හතරක් ආනාපාන පිළිබඳ කියනවා ධ්‍යාන කතාවක් මෙතන කියන්නේ. ගිරිමානන්ද සූත්‍රය ආනාපාන සති සූත්‍රය කායන පසන වේදන පසන චිත්තන පසන ධම්මාන පසන හතර පෙන්නනවා. ධ්‍යාන කතාවක්. එසා මේ සුපටාන සූත්‍රයේ මේ මේ ධ්‍යාන මෙහෙම ලැබිය යුතුමයි කියලා කන්ඩිෂන් එකක් දීලා නැහැ. සුද්ධ විපස්සනා යනකවත් යන්න පුළුවන් පාර. ඒ සාමාන්‍ය සතිපට්ඨානය කියන්නේ මේ අර ඒ ඒ මට මතකයි ඒ ටර්ම් එක මේ කොහොමද මං කිව්වේ ඒ කියන්නේ ඉස්සල සෑහෙන කෙලෙස් නැසල තමයි ඒකට බහින්න ඕනේ කියලා. කියන්නේ ඒ කියන්නේ ඔපරේෂන් එකට ඉස්සල ලෙඩා සීනටි කරන්නේ. ලෝකල් ඇනස්තීෂියා දෙන එකට විපස්සනා කියනවා ෆුල් ඇනස්තීෂියාකට සමති කියනවා ඒක කිනුත් ඒකත් ගන්නවා ඒ සමහර වෙලාවට මෙයා ෆුඩ් ડોක්ටර් කෙනෙක් ආවම ඇනස්තීෂියා මොකක් නැතුව කපනවා ඒක සුද්ධම විපස්සනා ඔකයි එක දිහා දෙමේ උදාහරණයක් ගත්ත කරුවා කකුල කුණු වෙලා තියෙනවා මේ කැපිලා තුවාල වෙලා තියෙනවා ඇනස්තීෂියා ඇත්තට මේ ඇනස්තීෂියා කරන්න ඕනේ කකුල දැනෙන්නේ නැහැ කැපුව බැන්ඩේජ් කරනවා මීටරකට ගෙනිලා සීන ඇති කරලා ලෝකල් ඇනස්තීසියා ටෝටල් ඇනස්තීසියා දෙන්නේ නැහැ. ටෝටල් ඇනස්තීසියා දෙනවනම් මේක ඉතින් සුද්ධවම තියෙනවා. ඔය ත්‍රිපසනා කරන්න ගියාම අවස්ථානුකූලව ප්‍රයෝජනෙයි සලකලා වැඩි වෙනවා. වැඩි වෙනවා. දර්ශනයක් කිව්වොත් ලේසියි තේරුම් ගන්න. මේ නැතුවනේ කරන්නේ. යටි සිහියෙන්ම දිගටම කතා කරනවා. ඉතින් මේ අවස්ථාවේදී විලාවිස ඒ සුඛේ එන්නේ රූප රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප නහරහ නෙවෙයි නේ නිරාමිෂ තමයි. නිරාමිෂ තමයි. නිරාමිෂ තමයි. නිරා ආමිෂය කියලා කියන්නේ රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ. රූප රූප කියන එක දන්නේ ඇහැට බැලු. ශබ්ද රූප කියලා කියන්නේ කනට ඇහැ. ඒවයිකින් මේ විනිර්මුත්තන නිරාමිෂයි. අර දසකොන් ප්‍රශ්නේ කියලා අර සෙන් කතාව දසකොන් ප්‍රශ්නේ අහලා තියෙනවා දසකොන් ප්‍රශ්නේ කියලා මේ කියන්නේ හරකෙක් නැති වෙච්ච මනුස්සයා ගොවියා හොඳ හොඳ ඊට හොඳ හරක හැබැයි ඒක හරි කොළමල හරකේ ඌ යනවා කැලේ කඩාගෙන පස්සේ මේ මනුස්සයා ලණුකුත් අරගෙන කෙවිඩකුත් අරගෙන යනවා හරකව ගිහින් බලනකොට ඊට ගිහින් හොම්බත් කියලා හරක අහුවෙනවා අර මොකද අපිට දමාගෙන කොහොම හරි කරන මේ ගැට ගහනවා. ගියම හරකා. අරගෙන ඉඳලා හරකා පිට නැගලම ගෙදර ඇවිල්ලා හරකා ලියලා දාලා අහස දිහා බලාගෙනකොට දැන් වැඩේ කෙරුවා වැඩේ ඉවරයි. මෙයා හි සාධිය බලාගෙන ඉන්නේ. ඒක ජවනිකාවත දසක ප්‍රශ්න එක තැනක තමයි හරක හොයාගෙන ඇවිල්ලා ඉඳලා ඉතින් නිරාමී සුට්ටක් කිව්වා. දැන් දැන් බොරි එකක් නැහැ. හරක නැති වුණා හරක හම්බුණා. ඒතර වෙන රවුමක් තියෙනවා ඒ රවුමයි කිව්ව හැන්දෑවේ ෆ්ලූට් එක ගහන්නෙත් නෑ නිකන් ඉඳගෙන අරක ගාලේ බලන්න ඉන්න මේක අවශ්‍යයි. මේක ලද්දාම දානෙක පුඤ්ඤමාන. ඒක නොමිලේ ලැබෙන එකයි ඒක තියෙන ලාභය. අද්ද රූප ගන්ධ රූප ගන්න ඉතින් ගෙවන්න එපා. ටෙලිවිෂන් එකට ගෙවන්න ඕන, රේඩියෝ එකට ගෙවන්න ඕන. ඒක තමයි රද්ද රූප ගන්ධ රූප වලට කියන ගෙවිල්ල. නිරාමිත රූපේට ලරින්න ඈ ලද්දා මුදා. ඒ කියන්නේ මිලක් නැතුව නොමිලේ ලැබෙන සුඛය තමයි නිරාමිෂ. ඒක නිසා නඩත්තු කරන දේකුත් නෑ, බදු ගෙවන්න දේකුත් නෑ. යමක් නොකර සිටීමෙන් ලැබෙන්නේ. ඒ කියන්නේ හරි විප්ලවකාරී. සෙල්ලක්කාරී සුඛය. නයි එනම් එන කීකම නැත්නම් අතකරමු කියලා මම යෝජනා කරා. හතර අමාරට කිට්ටු කරනවා. හතරයි 25 මේක වෙලා. ඉඳගෙන කතා කරන්න. ඉඳගෙන කතා කරන්න. දැන් මේ ආවම ගේදොලකට දෙන්නයි කියනවා. දැන් ඉතින් පාරේ දුකා. අපි බයයි. දොරේරලා ආයි කෙට ගිහින් මොනාරි අපි මෙල්ලම් පිටතර කන්න දාලා ඉවරයි යන්නේ. දොර ගේ ගියට උඩින් දෙන්න. අපිට පේන්නේ හේතු වර්ගක මෙයා කවුද කියන්නේ. අර පොඩි කොටුවක් තියෙන හිර කේන්දර ගේට්ටුවේ. ඒක මොකක්ද කියනවා හොඳ වෙන්නම. ඈ? අකුල් දොරද මොකක්ද කියන්නේ? ඒක ඇරලා බලලා පොඩ්ඩක් කොමෙන්ට් එකේ ඒක අපි ඒ කොලේකට උදව්වක් නෙමෙයි. කැම බීම දෙන්න. සල්ලි දෙන්න කිව්වොත් නමාරු වැඩ. සල්ලි දෙන්න කිව්වොත් දරුවන් වුණා සල්ලි දෙන්න කිව්වොත් තමයි වැඩ. මොන මොන දෝන කරන කණ්ඩ ඕන කණ්ඩියක් දෙනවා බොන්න ඕන බොන්න ටිකක් දෙනවා ඒ ප්‍රශ්නය. ඉතින් ඒ කුඩුකාරයන් ඇහුවනම් කියයි දැන් ඕගොල්ලෝ අපිට බනිනවා අපි මේ මත්තලා ඉන්නේ කියලා. ඕගොල්ලෝ මත්තලා නෙවෙයි ඉන්නේ කියලා ඇහුවොත් මොකද කියන්නේ? ඔය මදේට ප්‍රමාදයට ලක් කළා නෙවෙයි ඉන්නේ කියලා ඇහුවොත්. ඉතින් කුඩු මත්තලා ඉන්න බව අඩුවන ඌ දන්නවා. දැන් අපේ කියලා තියෙන අපි දන්නේ නැහැ අපි හිතන අපි ශිෂ්ට සම්පන්න පූර්ණ පුරවැසියෝ කියලා. අවත් ඇත්තට කුඩුකාරයට වෙනවා උඹත් කරන්නේ වංචාව. අපි නම්බුකාරයට හම්බ කරන කෑවක්. තාම අපි සම්මා දෘෂ්ටි හදාගත්තේ නැති නිසා අපි මිත්‍යා දෘෂ්ටි ඉන්න තාක්කල් අපි ඉන්නේ මතේ. ඉතින් බුදුකාරයාගේ බණ අහන්න නැතුව බෑ බුදුහමරගෙන් තරම් බණ අහලා කොට ඉන්න බෑ. බුදු කියනවා මොකද්ද බණ? ඕන බලපන් ඔබ මේ ලෝකේ සම්මත මතයක් තියෙනවා අසම්මත මතයක් තියෙනවා අසම්මත මතයට ඉරේ දානවා. සම්මත මතයට ඉරේ දාන්නේ හැබැයි ඒත් මතයක් තමයි. දැන් ඉරේ වැටි මිනිස්සු කියලා කියන්නේ අනිත් ඔක්කොම පිස්සෝ නම් ලෝකේ ඉන්න දාක් මාව විතර පිස්සු කියලා හිත දාන තියෙන අවශ්‍ය හැකියාව. මේ දෝ ලද්දේ ඔහොම නීතියෙන් ඇති කරගත්ත කුණු අර්ථයක් මිසක් ඔය ගෞදේ මිනිස්සු මට මතක නැහැ හියුගෝ. මරණ දඬුවම නීති ඇති කරපේක පිළිබඳව මිනිහ පුදුමාකාර විරුද්ධාවය ප්‍රකාශ කරා මිනිස්සුන්ට තාමනියක් මරන්න තීන්දුවක් දෙන්න මොකද්ද තියෙන අයිතිවාසිකම්. අපිම හදාගත්ත සම්මුතිය කිදුනේ කතා කරන්නේ සම්මුතියත් හදන්නේ අපි මේ එකල්ලා ඔබ වැඩිකාරය කියලා මිනිහ හිතේ දාන. හිත දන්නේ මරනවා. න්‍යා මොන හිව්වද වික්ට හිව්වේ. බුදුමාහාරයෙන් කියුවා කිසිම මොනම තාලකින්ව තව කෙනෙක් විනිශ්චය කිරීමේ අයිතිය බුදුහාමුදුරුවෝ කිසිම කෙනෙකුට දීලා නැහැ. ඔය වෝල්ඩන්බර්ග් මුළු ත්‍රිපිටකයෙන් බලලා කියනවා. කොතනද බුදුජානනාථේ කෙනෙකුට දේශපාලන බලයක් දීලා තියෙන්නේ. ත්‍රිපිටකේ කොතනකවත් නැහැ. තව කෙනෙක් පහත් කළ සලකන්න උසස් කළ සලකන්න කරන ප්‍රමණීම අකුසල. මේ අයිතියක් නෙවෙයි මොකද අපි සුද්ධ නැතුව අපි කොහොමද තව කෙනෙක්ගේ ශුද්ධිය ගැන කතා කරන්නේ? බුදුදානන් විසුද්ධිය ලැබුවට පස්සෙවත් කියනවා. නැත්නම් ඒකෙන් වඩා හොදක් වෙන්නේ නැහැ. ඒක වෙන්නේ නාස්තිකයි. මේක කල්පනා කර ගන්න අපිට අනුන්ගන් රටේ නීතියට බැහැරෙන විදිහට අපිට නම්බු කරලා ජීවත් වෙන්න පුළුවන් අත්‍යක් හම්බෙලා දෙනවා මේ දෙමාපියන්ගේ පිච්චිත් වෙන පරිසරයේ පිච්චිත් වෙන මේ කීයේදී අපි ඉක්මනට අරමනුස්සයාගේ පැත්තට ආයෙ වැටෙන්න ඉඩ තියෙනවනේ අපි නොවැටීම මේ ජීවිතයේදීම සම්මාදිකයක් කර ගැනීමකට කටයුතු කරන මිසක් ආ පොකුඩු කාර්යය උපාරය මෙහා කියාගෙන කියන්න යන්න යන්න අපුණා. අපිට කිසිම කිසිම විදිහකට තව කෙනෙක්ගේ තත්ත්වයක් නිශ්චය කරන්න යේසුස් වහන්සේ තමයි ලස්සන කිව්ව උඹ අනු විනිශ්චය කරුවොත් යක්ෂයන්ව විනිශ්චය කරා. එවනේ කියලා තියෙන්නේ. උඹ අනුන් ගැන විනිශ්චය කරුවොත් යක්ෂයන්ව විනිශ්චය කරා. අපි අනු විනිශ්චය නොකර හිටියොත් අපි යක්ෂයන් කවුද වෙන්නේ නැහැ. ශුන්‍යතෝ ලෝකං අවේක්ෂස වච්චු රාජාන පස්සති කියලා බුදුරජාණන් වහන්සේ ලෝකේ ශූන්‍ය විදිහට දකින්නේ ඒකට මායාවට බෝ පේන්නේ නැහැ කියලා. අපි ශූන්‍ය නැතුව මෙයා දක්ෂයි මෙයා අදක්ෂයි මෙයා අරකයි මේකයි කියලා කරන්න කරන්න අපි අපි මායාවට එල්ල වෙනවා මායාවට ටාගට් වෙනවා. ටාගට් නොවී ඉන්න නම් අපි ඊටාම දුබල ඊටාමත්ම යන්තම් ගැට ගහන ජීවත් වෙන જાතියක් වෙල යුතුය නම් අපි ළඟ තියෙන මේ දෘෂ්ටි හදා ගන්න ඕනේ. ඒ නිසා මේ ලෝකෙ පෙන්වන දුක, දුකාරය හරහා පෙන්වන දුක, ඉංගන්න හරහා පෙන්වන දුක, බොහොම සජීවී දෙයක් පුදුබන වගේම සජීවී දෙයක්. අන්තික ඇයි කොනකටලා ඉන්නේ ඉන්නකො මේ පැත්තකට වෙලා. ඒක මෙහෙ ඉන්න පුදුකාරය. මන්ට නෑ ඇහෙනකොටත් මට හරි පුදුමයි මොකද මේ දැන් ඉස්සරහට කොච්චරද ඉංගාගෙන යන මිනිස්සු. ඕගොල්ලෝ හිතන්නේ දැන් මේ ගෙවල් මේ මේ ආමතුරු ගෙවල් වලින් ඉංගාගෙන යනවා කියන්නේ දැන් ගිහියෝ අපේ එකට ඉංගාගෙන. තවද හතර දෙනෙක් කියනවා ඉතින් පොඩක් වාඩි කරලා පොඩක් කතා කරලා බලනවා කන්න දෙන්න නැති වෙනවා. බොන්න දෙන්න නැති වෙන අපි ළඟ සල්ලි නැහැ. මොනවද ඕනේ කරන්නේ? ඉතින් ඌ කියාගෙන આવත් එමට පිළිකරවට මේක කන රත් වෙන දෙයක් ගහලා එළවලු පිළිකර කතා කරනක වෙන්නේ අපේ කියලා ඕනේ කරන්නේ මොකද ඔන්න කන්න ඕනේ. දෙන්න කන්න ඕනේ කියලා කාකා. පොඩක් කතා කරන්න ඕනේ වාඩිලා මොකද ගාවේ? කන්න දාමෙන්නේ. කාකා. මෙන්න බොන්න බීපා. දැන් මොකද කියන්නේ? ඒ සීක්‍රට් වලට ඒක නම් බොන්න. මොකද සල්ලි මොකද? මේ දැම්මිච්ච බතක් තියෙනවා නම් බොන්න වතුරක් තියෙනවා තමයි මොනවා. ඒකෙන් සංකල්ප කරාද කල්දාකට අපි අහුවෙන්නේ නැහැ. මොකද මේ මනස බලබලා කනවා. අපි මේ සල්ලි මේ අනවශ්‍ය දේවල් ටික පොදු කරන මානවයාට තියෙන්නේ දීම කරන්න බැරි පිළිකාවක් මේ සල්ලි කියන්නේ. ඕකෙන්න තමයි ඔක්කොම මේ දුරාචාර හේතම හැදිලා තියෙන්නේ මුදල් පරිහරණය. මනුස්සයෝ කණ්ඩෝල් වලට බත් ටිකක් දෙනවා නම් වතුර ටිකක් දෙනවා නම් නොම ගෑන් විතක් නැහැ. අපි කරලා තියෙන්නේ ලේසියට සල්ලි ටිකක් දෙනවා. ඒ හාමුදුරන්ට මොකද කරලා තියෙන්නේ බලන්න. ධායකෝ දෙදෙනෙක් ගිහින් දානයක් දීලා සල්ලි ටිකක් දෙනවා. ඒ හාමුදුරුවෝ කියනවා ඔය අනම්මන දෙනට වැඩිය ලේසි අපිට ඕන දෙයක් ගන්න සල්ලි දෙන්න. ඊට පස්සේ ආම් යෝගා ආම්දුකම තියනවාද? ඒ විශාල ප්‍රශ්න තියෙනවා මොකද දීලා තියෙන්නේ ගියෝම තමයි ගන්නේ. ඊයෝ තමයි පඬුල්ලගේ සල්ලි වලින් පදන්නේ. ඊට පස්සේ අම්බුව අමාරුයි. දැන් මිච්ච බතත් එනවා නම් මොනම දෙයක් අත් එන්නේ. නිකන්නකත් නැහැ. ඉදුසිඟා වෙච්ච හාමුදුරණත් ඕනේ. ඈ? නෑ මට දීලා නෑ මට දුන්නොත් නම් නෑ කියනවා. මම දුන්නේ නැත්තම් ඔව් කියනවා. කීයක් හරි මට දුන්නොත් සරස් වර්ග නැහැ. මේක වෙනම කතාවක් නේ. මටත් යටි යටි පිටියල්ලේ මටත් ටිකක් හරි දුන්නොත් මම පැහැදිලිවම පැහැදිලිවම කියලා තියෙනවා මස්සද්දෙක් ඊතල හදන මිනිහ ළඟට ගියාට පස්සේ සිංහල කතා කරන්න බෑනේ මස්සද්දට ඌ කරන්නේ කම්මලේ අමු මස්තියක් එල්ලලා යනවා ඒතර කම්මල්කාරය දන්න මේ වැද්දෙක් ඇවිල්ලා මැද්දට ඕන කරන්න දෙයක් නැහැ ඊතලේ තමයි තියෙන්නේ මස්තික අරගෙන එතන ඊතලයක් එල්ලලා තිබ්බට පස්සේ අරගෙන යනවා සල්ලි දෙනවා කියන එක අමු මස්තිමයි. ලේච්ඡන් විසින් කරන වාද්දා. ලේච්ඡන් විසින් භාෂාව දන්නේ නැති කෙනෙකුට කරන දෙයක් තමයි අමු මස්තේ කියන්නේ. අමුම සාමාන්‍ය ශිෂ්ට මිනිස්සු කවදාකවත් කාටවත් දෙන්නේ ඒක උයලා වහන වහලා දෙනවා. අමු මස්තේ නෝනම් ඔතල දෙනවා. ඒ වගේම මේ සල්ලි දෙනවා කියන එක සම්පූර්ණ මේ ගලිපියක් විලවෙක් අතර දුන්නා. ඒක මේ අපිට මේ වගේ තැනක් කතා කරනකොට ප්‍රසිද්ධිය කතා කරන්න බෑ. මොකද ඒ ඒ ලෝකෙක අපි ජීවත් වෙන්නේ ඉතින් ඒකෙදී 150ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ජීවත් කරනවා. අද මේ සාමයේ සාසනෙ පිළිලා තියෙනකොට ජීවත් කියන්න ඕනේ කියන්න පුළුවන් යම් ප්‍රමාණයකට හසුරුවන්න. ජීවත් සීලක පිළිලා ජීවත් භාවනා කරන ගමන් ආම්බුවන් ඕනේ දේ. අවශ්‍ය දේ සපෙලා දෙනවා නම් ප්‍රශ්නයක් හිතෙන්නේ නැහැ. ලේසියෙන් මොකද කරන්නේ පඬුල්ලනවා කීයකට කියනවා. නෑ ස්වාමීන් වහන්සේ අපේ දිවාල් වල තැපිනවදිනවා ආඳුනම සල්ලි ඉල්ලන්නේ අතන පිටින්නෝ පිටින්න. කියාට ආඳුරෝගේ ලෝකෝල්ලනේ කියන්නේ. කෑම දානි පිළිවෙත් ඒක එපා කියනවා. හරි ඒ මනුස්සයාට ඒ මනුස්සයා මුල් දෙවියට යනවා. එයාට ආඳුරෝ කියලා ඕගොල්ලෝ සලකන්න හදනවට වැඩිය. ඉතින් ඊට පස්සේ මේ ආයි වටිනානේ සල්ලි දීලා පිටක් කරන්න ඕනේ වටිනවා එන්නේ නැත්නම් ආ. ටිකක් අර දීලා පිටක් කරන්න ඕනේ. දැන් මොකා වුණත් ඒ ටික කරන් දෙන එකයි තියෙන්නේ. ඈ? අපි ඉතින් ඒ වanseට හාමුදුරුවෝ කියලා කවුද කියන්නේ? ඒව කෙනාට ඒව කෙනාට හාමුදුරුවෝ කියලා කියන්නේ සම්මුතිය දෙන ගිහියමනේ දෙන්නේ. මට මටත් ඩ්‍රයිවිං ලයිසන් එකක් තියෙනවා ගිහි කාලේ. නෑ අපුඩියක් ගහන්න බෑ අත් දෙකක් නැතුව. සමාජ සිද්ධියක් වෙන්න බෑ දෙපාර්ශ්වයේ සම්බන්ධ වෙන්නේ නැතුව. ඒ නිසා අපිට මේ සංඛ්‍යාවේ දොස් කියන එක නෙමෙයි කරන්න තියෙන්නේ. ඒ මේ එක අම්මා කෙනෙක් මේ තමන්ගේ දරුවා පැවිදි වෙලා ආරාධනා කරන්න යනකොට ගැවුම් කිඩිසුමක් කරන් ගියා. අරන් ගිහලා පොඩි ආමතුරණ තමන්ගේ දරුවට. ගැවුම් කිඩියක් දුන්නාලු මේක දඩබඩ දඩබඩ ගාලා කෑවා. ඊට පස්සේ ආමතුරු ඇව්වලු අම්මා ඇව්වලු පොඩි ආමතුරේ තව කැමමක් තියෙනවා දෙන්නද කියලා. මම කිව්වා. දෙකක් දුන්නා නම් ඒකත් කෑවා. ඊට පස්සේ දැන් කටේ කෙලෙ උස්සනවලු තාම. ඔය කටල ඉව කරනවා. ඊට පස්සේ පොඩි යනවා තව කෑමක් තියෙනවා දෙන්න දෙනවා. ඒකත් කෑවට පස්සේ කිව්වලු මම ආරාධනා කරන්න හිතන අය වස් වලට උපවාසයට ආරාධනා කරන්නේ උපවාසයේ සීමාවක් නැහැ කියලා කියන්නේ. අම්මටත් එපා වෙනවා. තමන්ගේ දරුවා පැවිදි වුණත් එහෙම කිව්වට පස්සේ පොඩි අම්මන්ට පාඩමක් යනවා. ඒ මට මතක නැහැ ඔය මේ මේ රජුරෝ අද්දාතිස්ස රජුරෝ මේ ලොකහා ඒ හැම ඒ රජුරෝ මොනම දෙයක් හම්බුනත් මේ විද කොහම සද්ධාවෙන් දාන දීලා වළඳන ඉතින් ඒ රජුරන්ට හම්බුනලු වලි කුකුලෙක් වලි කුකුල දෙන්නේ හරි කොහමද ඉතින් ලොකහාඳුරන්ට බෙදනකොට ලොකහාඳුර අත වැවුවා කැලලක් බෙදනකොට අත වැවුවා පොඩි හාඳුරෝ ගිඩිය පිටින්ම ගත්තා ඊට පස්සේ දාන දීලා පස්සේ ලොකු හාමුදුරුවෝ අපිට අරගෙන පිටිපස්සෙන් ආපු හාමුදුරුවෝ කවුද? පොඩි ගන්න ආගන්තුක ස්වාමීන් වහන්සේනමක් අපේ පන්සලා මාත්‍රික පිටිපස්සට ආවයි. පරිසං වෙන්නේ. සීමාව දන්නේ ත්‍යාංගික නිතුව. ජනසේ ඒකෝ බාර ගන්න. ඒසයි රජුව හැම වෙලාවෙදීම ඒක කලියුත්තක් නෙමෙයි නමුත් රජවංශයේ සහය ඉඩක් කියලා තියෙනවා. ඒ දවසේ හිටපු රජවරු මේ සංජායක ගතිගුණ තියා සංඝ සම්පූර්ණ සිව්පසේ පවරලා දැන් මිචි බත් දෙන්නා. ගමනක් ඕන වාහනේ දෙන්න වතුර දෙන්න ඕන දැක්කා බලන්න. අන්සල් බීට වල තියෙනවා ඊට පස්සේ කවුරු හරි සල්ලි සම්මාදම් කරනවා ධ්‍යාන වල ගහනවා. අදින්න බලයක් තියෙනවා රජු ඒ වගේම සාධන බහරදාරිකම නිසා උසුපසය සපේනවා. ඉල්ලම් කරන්න දෙන්නේ නැහැ. දැන් මේ දැන් ඉතින් එහෙම අධිරාජ්‍යවාදී ක්‍රම නැහැ. නමුත් ගියන් අත කළ හැක්කක් තියෙනවා. ඒකට හොඳම දේ තමයි ගිහිය හොඳට තමනු බණ භාවනා කරලා විනයක් දැනගෙන පුළුවන් තරම් බලන්න ඕනේ මේ වගේ විනයගරුක සංඛ්‍යාවන්ලා කටයුතු කරන ගමන් අනික කටි කොම් කරන්න එපා. කොම් කෙරුව ගමන් විශාල නිකම් බොහොම නරක. ඊයත්න මේ ක්‍රමයට යන්න පාර සකස් කරලා දෙන්න. මුදල් පරිහරණයෙන් තොරව ජීවත් වෙන්න පුළුවන් පරිසරය සකස් කරලා පවරන්න ඕනේ. වහන්සේට මම ජීවසදායකයා වෙන්න මට ඕන දෙයක් කියන්නේ. ඒක එකනෙක එක එකනේ කාමරකනේ බාර ගන්න බාර ගන්න සම්පිච්චි බතක් දෙන්න. වාහනයක් ඕන ගමනකට දෙන්න. එහෙම කරලා වැදලා කියන ටික ගන්න ස්වාමීන් වහන්සේ සල්ලිපාවිච්චියෙන් වලකිනවා. මම ඒකට වග වෙන්නම් මම පුළුවන් විදිහට වග වෙන්නම් කියලා කිව්වම අපේ ඉන්න සිංහලයට පුළුවන් මේ 30000ක්වත් නෑ හරියක්. නමුත් අපි දුරස්ත අපි සල්ලි දීලා පැත්තකට වෙන්න හදනවා ඉතින් ඒකට නරකට වැටෙනවා. දැන් අපි එමන එතනින් අපේ දවසේ වැඩ පිළිවෙල නැත්නම් දවසේ මොකද ඉන්ටර්මිනි වීමේ කටයුත්ත කරන්න බලාපොරොත්තු වෙනවා. අද මේ අපේ රෝහන්ත මහත්මයාගේ පියා වෙනුවෙන් 28 වෙනි අනුස්මරණ දිනය. එහෙමද? ඊට දෙදිලා තියෙනවායි කියලා ඒ නිසා අපි අද දවසේ රැස් කරගත්ත අර කුසලයේ විශේෂයෙන්ම ඒ නන්දරත්‍රිකු මහත්මයාට අත්පත් වේවා කියන මුදිතා හිතින් සාදුකාරය පවත්වමු. ඒ වගේම මේ වගේ අපි වෙනුවෙන් පින් බලාපොරොත්තු වෙන්නා වූ මේ ජීවිතයේ හෝ මීට පෙර භවයක අපිට ඥාති වෙච්ච යම් පිරිසක් ඉන්නවනම් ඒ සියලු දෙනාටමත් අද වටිනා ඉම්බර අවස්ථාවක් වේවා අපි විසින් සමාදන් කරන මේ කුසලයේ සමාදන් වෙලා සාදු කියලා සමාදන් වෙලා තම තමන්ගේ සත සාදාගනිත්වා කියලා අපි ඥාති ජීපත් කරමු. ඒ වගේම මේ කටයුත්ත මෙතෙක් වෙනකන් කරගෙන යෑමේදී සංවිධානයෙන් උදව් කරලද පෙනීම පෙනී උදව් කරනද සියලු දෙනාටම අපේ කුසලයේ අත්පත් වේවා. ඒ සියලු දෙනාම තම තමන්ගේ මේ කුසල් අනුමෝදන් කිරීමෙන් තම තමන්ගේ සැප සාදා ගනිත්වා මත්තරත් සැප කරන්න බලාපොරොත්තු වන්නා වූ සාසනික කටයුතු වලට අනුග්‍රහ කරත්වා යත්තණ්ඩ සුවේ සාක්ති සරසීවා කියලා සාදුකාරයක් පවත්වමු අපාවටත් මේ කුසල එකතේ හේතු වාසනා වීමේ උදාහරණ උතුමන් වහන්සේලා විසින් සපයි සුත්‍රයි සාන්තයි දේශනා කරන ලද ඒ සුන්දරෝ නිර්වාණය මේ ජීවිතයේදී මේ ගෞතම බුදු සම්බුද්ධ ශාසනය ඇතුළත ජීව සාක්ෂාත් කර ගැනීම පිණිස අපිට මේ කුසල හේතු වාසනා වේවා කියලා සාදුකාරයක් පවත්වමු මේ අදාසින් අපි ඊතාවතාචාදී ගාථා සජ්ජායනා කිරීමේ අද භාවනා දවසේ වැඩ කටයුතු නිමාව සටහන් ඊතාවතාචගම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සම්ම සම්පත්‍ති සිද්ධියා ඊතාවතාචගම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා එත්තාවතා චකම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාශත්තා චුම්මඨා දිවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा සිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා චුම්මඨා දිවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු මං පරං ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ නමෝ හෝතු යාව නිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය ඉමිනා පුඤ්ඤකම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු ආවිනිපාන පත්‍ත්‍යා සාදු සාදු